සම්මා සම්බුදු සරණයි. අන්ධකාරයෙන් ආලෝකය කරා පියමනින්නට වෙරදරන සතහට පහනක් වීමයි අපගේ ඒකායන අරමුණ. ඉතින් ඒ අරමුණ පෙරදරි කරගනිමින් අද දවසේදීත් දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි අපගේ මේ සූදානම. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනෙන් මෙහි වැඩමවවදාල ගලෙන් බිඳුනු වැව මුරිය කඩවල ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේව ඊට ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා. ගම්පහ කිඩගම් මුල්ල අංක 84න් දෙක ලිපිනෙහි පදිංචි අසංකා අල්විස් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් විසින් අද දින මෙම දායකත්ව ධර්මානුශාසනාව සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී කටයුතු කරනවා. එසේනම් අප සියලු දෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු.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 වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනාම මේ මොහොතේදී මේ කය එක තැනක තියනවා වගේ හිතත් එක තැනක තබාගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි මේ දීර්ඝ සංසාරේ අපි හැම කෙනෙක්ම ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ දීර්ඝ ගමන කෙනවා. මේ දීර්ඝ සංසාර ගමන අපිට නිමා කරගන්න බැරි වුණේ ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ සත්‍ය ධර්මය අවබෝධ නොවුණු නිසායි අවබෝධ කර නොගත්ත නිසායි ඉතින් අද දවසේදී හරි අපිට පුළුවන් වුණොත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ ශාසනය ඇසුරු කරන්ට අපිට මේ ජීවිතයේ මේ සියලුම දුක නිවා කර ගැනීමේ වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ අර්ථය කොච්චරක් දුරට අපේ ජීවිතය තුලින් සම්පාදනය කරගන්නවද කියන කාරණාව කෙනා කෙනා සතුව පවතිනවා. තම තමන්ගේ ශ්‍රද්ධාව මත තම තමන්ගේ උත්සාහය මත පවතිනවා තම තමන්ගේ විමුක්තිය. ඒ නිසායි මතක් කළේ බොහෝම ශ්‍රද්ධාවෙන් වුමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. මේ දේශනාව තුලින් අපිට ලැබපු මනුස්ස ජීවිතය හිස් නොවන බොහෝම වටිනා දහම් කරුණක අර්ථයක් පෙන්වන්නට මම බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වගේ ගැඹුරු දහමක අර්ථයක් පෙන්වන්න මට මේ පැයක වගේ ප්‍රමාණයක් කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් මම ඒ තුලින් පොඩි ඇඟවීමක් කරනවා මේ ජරා මරණ සංඛ්‍යාත දුක් සහගත සසරෙන් අපිට මිදෙන්න වෙන්නේ මෙන්න මේ වගේ වටිනා දහමක් තියෙනවා දර්ශනයක් තියෙනවා මේක අවබෝධ කරගෙනයි මෙන්න මේ ටික අවබෝධ කරගන්නට ඕනේ කියන කාරණාව ඒ ටිකෙන් පෙන්නනවා. ඒ නිසා හැමදෙනාම මේ සූත්‍රය හොඳින් ශ්‍රවණය කළොත් මම හිතනවා අපේ ජීවිතය වාසනාවන්ත වෙන්න බොහොම වටිනා දහම් කොටසක් අපිට ශ්‍රවණය කරගන්න පුළුවන් අවසානයේට කියලා. පින්වතුනි අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ත්‍රිපිටක ධර්මයේ කුද්දක නිකාය කියන කොටසට අයත් තියෙන සූත්‍ර නිපාතය කියලා කොටසක්. සුත්ත නිපාතය කියලා. ඒ සූත්‍රයේ තියෙනවා කලහ විවාද කියලා සූත්‍රයක්. අන්නේ සූත්‍රයේ තියෙන සූත්‍ර පහටයක් තමයි මම මේ දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ලැබුවේ. විශේෂයෙන් අපි මේ සූත්‍රයගත අර්ථය සම්මර්ෂණය කරලා බලන්ට කලින් ඒ සූත්‍රය දේශනා කරන්නට පසුබිම් වෙච්ච වටපිටාව ගැන ටිකක් මතක් කළොත් බොහොම වටිනවා. පින්වතුනි එදා මේ පින්වතුන් තහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලෙදී කපිලවස්තු නගරයේ ශාක්‍ය කෝලිය රජවරුන්ගේ ගැටුමක් හටගත්ත රෝහිණී කියන නදිය ජලය බෙදා ගැනීම මුල් කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක මේ කලහා මේ විවාදය දීර්ඝව පැවතුනොත් තමන්ගේ ඥාතින්ට මහා විශාල ආනියක් වෙනවා ඥාතින් විශාල පිරිසක් මිය යනවා ඥාතින්ට අනුග්‍රහ පිණිස මම එතෙන්ට වඩින්න ඕනේ කියලා අදහස් කරලා බුදුරජාන් වහන්සේ මොකද කරන්නේ කපිලවස්තු නගරයට වැඩලා රෝහිණී කියන ගඟ මැද අහසේ පරයන්ක බැඳගෙන ඉඳගෙන ශාක්‍ය කෝලිය දෙපිරිසටම ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේදී ඒ අය මේ ගැටුම සමගයකටපත් කරලා සමගි වෙලා සමගියෙන් ජලය බෙදා ගන්නට කතා කරගත්තා. ඒ අවස්ථාවේදී ඥාතින්ට වෙන විනාශයෙන් Tamanගේ ඥාතින් බේරගත් එකට කෘතෝපකාර සැලකීමක් වශයෙන් කෝලිය වංශයෙන් 250කුත් ශාක්‍ය වංශයෙන් 250කුත් රජකුමාරවරු පැවිදි වුණා. ඉතින් පැවිදි වෙලා බුදුරජාන් වහන්සේ ළඟ හිටියට මේ කවුරුවත් වැඩිහිටියෝ දෙමව්පියෝ කියපු නිසා මහාන වුණා මිසක මේ රජ ඔක්කොම රජකුමාරවරු ඔක්කොම වංශවත් අය. මේ කවුරුවත් පැවිද්දට ඒ තරම් ආදරේ නැහැ ආස නැහැ. හිත ඇතුලෙන් gedara ඉන්න කාලේ රජ gedara තියෙන සැප සම්පත් ගැන හිතෙන් හිතෙන් හිත හිතා ඉන්නවා සිවුර මහා කරදරයක් කරගෙන අනේ gedara යන්න තියෙනවා නම් හොඳයි කියලා පැවිද්ද ගැන කිසිම ඇලීමක් රතියක් නැතුව බොහොම අරතිගත මනසකින් ගෙවල් දොරවල් ගැන හිත හිතා තමයි දැන් මේ 500ම ඉන්නේ මොකද කය පැවිදි වුණාට තාම හිත පැවිදි වෙලා නැහැ කාගේවත් ඉතින් බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ අලුත පැවිදිච්ච හාමුදුරුවෝ 500 දෙනාගේම මනස තියෙන්නේ පැවිදි පැත්තට නෙමෙයි ගිහි පැත්තටයි. දැකලා බුදුරජාන් වහන්සේ හරි උපායයි. බුදුරජාන් වහන්සේට කියනවා පුරුෂ ධම්මසාරත්‍ය කියලා පුරුෂයන් দমনය කිරීමේ රතහචාරයෙක් වගේ හරියට රියදුරෙක් වගේ කියලා. අනේකේහි උපායෙහි නර ධම්මේ ධමේච නොයෙක් නොයෙක් උපායන්ගෙන් තමයි මේ නරිය দমনය කරන්නේ. අපි ලං කෙනෙක්ව දමනය කරන්නේ බැනලා ගහලා නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. බොහෝ මෛත්‍රී සහගතව හරිම උපායශීලී. බුදුරජාණන් වහන්සේත් මොකද කරන්නේ? උපායශීලීව හිමාල පර්වත මේ හිමාල වනාන්තරයේ ඇතුලේ හිමාලය ඇතුලේ තියෙනවා කුණාල කියලා පොකුණක්. මේ භික්ෂුන් වහන්සේලාට ওই පොකුණ ගැන වර්ණනා කළා. හිමාල වනයේ තියෙනවා පොකුණක් හරීම ලස්සනයි. මේ පොකුණේ පස් පියුමෙන්ම යුක්ත පොකුණක්. ඈ පියුම් වර්ග පහක් තියෙනවා. ඔය නෙළුම්, ඕලු, මානෙල් මේ වගේ දේවල්. ඒ වටේට තියෙනවා හරි අලංකාර ගස් කොළන් ගැන, සත්තු ගැන, පරිසරය ගැන, කඳු වැටි ගැන හරිම ලස්සන විදිහට බුදුරජාන් වහන්සේ මේ කුණාල පොකුණ ගැන විස්තර කළා. බුදුරජාණන් වහන්සේ මොනතරම් දක්ෂව ඒක විස්තර කළාද ඉදිරිපත් කළාද කියනවා නම් ඒක අවසන් වෙනකොට 500ටම හිතෙන් හිතුණා අනේ අපිටත් මේ පොකුණ යන් බලන්න යන්න තියෙනවා කියන අදහසක් හිතුණා. මේ අදහස හිතෙන් දැනගෙන බුදුරජාන් වහන්සේ අහනවා මහණනි ඕගොල්ලෝ කැමතිද මේ කුණාල පොකුණ බලන්න එහෙම? එහෙමයි භාගතුනස අපි කැමති. එහෙනම් යන් කියලා බුදුරජාන් වහන්සේ එ르දීම මොකද කරන්නේ අර භික්ෂුන් වහන්සේලා 500ත් අරගෙන හිමාල වනයේ තියෙන කුණාල පොකුණ ළඟට එකගෙන ගියා. එකගෙන ගිහිල්ලා එතනදී බුදුරජාන් වහන්සේ පොකුණ පෙන්වුවා. ඇයි මේ පොකුණ පෙන්වුවේ? දැන් ගෙවල් දොරවල් ගැන අනිත් අතීතය ගැන නොයේක් විදිහේ විතර්ක සහගත මනසකින් යමක් කතා කළා නම් ඒක තේරෙන්නේ නැහැ. බණපදයක් කිව්වත් හිත රැඳෙන්නේ නැහැ. ඇයි හිත දුවනවා. දැන් මේගොල්ලෝ මේ අලුතෙන් දැකපු නැවුම් පරිසරයට ඔක්කොගම හිත එකතු වුණා. නොයෙක් නොයෙක් අරමුණු වලට දුවන ගතිය නතර වුණා. සම්පූර්ණ කුණාල පොකුට පොකුණ අවට තියෙන පරිසරයට විතරක් හිත මේගොල්ලන්ගේ රැඳුණා. ඒක ගිහි ජීවිතය ගැන රජ සැප ගැන කළ කී දේවල් ගැන තියෙන විතර්ක తాවකාලිකව මනසෙන් අතහැරුණා. දැන් යම් මට්ටමක සංසිඳීමකට මේ ප්‍රිය අරමුණේ එකතු වෙලා ඉන්නකොට විවේක පරිසරයේ ප්‍රිය අරමුණේ එකතු වෙලා ඉන්නකොට සංසිඳීමක් ඇති වුණා මනසේ. ඔන්න ඔය මානසික සංසිඳීමම අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. දේශනාව අවසානයේදී ඒ 500ක් දෙනා වහන්සේම සෝවාන් ඵලයටපත් වුණා. පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපහු ඒ 500ත් එක්කගෙන ආවා කපිලවස්තු මහා වනයේට. අපි මහා සම්මේ සූත්‍ර දේශනා කළෙත් එතෙන්දී ඒ 500 එක්ක ඊට පස්සේ කපිලවස්තු මහා වනයේ බුදුරජාණන් වහන්සේ ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේලාට කමඨහන් දුන්නා භාවනා කිරීම සඳහා චිත්ත අභ්‍යාසයෙන් සඳහා හිත උත්සාහවත් කළා මේ ස්වාමීන් වහන්සේලාත් දැන් ගිහි ජීවිතය ගැන ලොකු ඇලීමක් ආසාවක් නැහැ දැන් ධර්මයට පැමිණිච්ච සෝවාන් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නේ ඔක්කොම මත්තේ තනුශාසනා කරනකොට මේ අය අප්‍රමාදීව වාසය කරනකොට නොබෝ දවසකින් 500 දෙනා වහන්සේම උතුම් වූ සද්දබිඤ්ඤාලාභීව උතුම් වූ අරිහත්ත්වයටපත් වුණා. ඉතින් දැන් මෙතන එදා ඒ කපිලවස්තු මහා වනය හරිම අලංකාරයි හරිම වර්ණවත් කියනවා. කියන වීතරාගියෝ බුදුරජාණන් වහන්සේ වීතරාගියෝ ශ්‍රාවකයන් වහන්සේලා 500ක් දෙනා පිරිවරාගෙන හිටියා. වීත දේශ වූ ශාස්ත්‍රුන් වහන්සේ වීත දෝෂ වූ ශ්‍රාවක ගණය වට කරගෙන හිටියා. වීත මෝහ වූ බුදුරජාණන් වහන්සේ වීත මෝහ වූ මහා සංඝරත්නය වට වට කරගෙන. ඒ වගේම විතරනේ මේ ඔක්කොම රජ කුමාරවරු බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඔක්කොම සාක්කිකෝලික වංශිකයෝ. ඈ ඔක්කොම රජ දරුවෝ ඔක්කොම කුලවන්තයෝ මේ වගේ මහා ඔක්කොම හරිම ආශ්චර්යම යුක්ත වටපිටාවක්. මේ වටපිටාව දැක්වහම දස දහසක් සක්වල ඉන්න දිව්‍ය බ්‍රහ්ම ඔක්කොටම හිතුණලු බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නය ඔක්කොම අරිහත්වයටපත් වෙච්ච රහතන් වහන්සේලා 500කුත් ඉන්නවා අපි ගිහිල්ලා මේ භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් දකිනවනම් හොඳයි කියන අදහසක් ඇති වුණා කාටද දස දහසක් සක්වල ඉන්න ඔක්කොම දිව්‍ය බ්‍රහ්මයන්ට ඇති වෙලා ඔක්කොම දසදහස සක්වල ඉන්න දෙවියෝ බ්‍රහ්මියෝ ඔක්කොම මෙතෙන්ට රැස්වෙන්න ගත්ත කපිලවස්තු මහා වනයේට. ඒ පිරිසටමයි මෙයාට අනාටිය දේශනා කළෙත් තව තියෙනවා පසුබිම. ඉතින් ඉන්දිකටු තුඩක් හෙලන්න ඉඩක් නැති තරමට මහා ජන සමූහයක් නොපෙනෙන අහස පුරාවට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක මහා සමාගමක් මහා සෙනගක් මහා ජනකායක් රැස් වෙලා මෙන්න මෙච්චරයි කියන්න බෑ මේ අයට කවර උපායකින් ධර්ම දේශනා කළොත්ද ධර්මය අවබෝධ වෙන්නේ කියලා බැලුවා බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම දේශනා කිරීමේ දේශනා විලාස දේශනා ක්‍රම තියෙනවා හතරක් අත්තජහස පරජ්ජහස පරිපුච්චි අට්ඨුප්පති කියලා අත්අජ්ජහස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේටම අදහසක් ඇති වෙලා මෙහෙම බණ කිව්වොත් හොඳයි කියන අදහසක් ඇති වෙලත් ලෝකෙට ධර්ම දේශනා කරනවා. පරජ්ජහස කියලා කියන්නේ තව කෙනෙකුගේ අදහස දිහා බලලා අනේ භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ ටික කියලා දෙනවා නම් හොඳයි කියන අදහස කෙනෙක්ගේ තිබුණොත් අන්න ඒක උපමා කරගෙන බණ කියනවා. තව ක්‍රමයක් තියෙනවා පරිපුච්ඡා. බුදුරජාන් වහන්සේගෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම ඒකට පිළිතුරු වගේ ධර්ම දේශනා කරනවා. තව ක්‍රමයක් තියෙනවා අට්ඨුප්පති යම් උපන් අධිකරණයක උපන් කරුණක් මුල් කරගෙන බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මේ දේශනා න්‍යාය හතරෙන් බුදුරජාණන් වහන්සේ නුවණින් දිවසින් බැලුවා අද කුමන ක්‍රමයකට මම ධර්ම දේශනා කළොත්ද මේ මහා ජන සමාගමට ධර්මය අභිසමය වෙන්නේ එතකොට ධර්මාභිසමය වෙන්නේ මොන විදිහටද කියලා බැලුවා. බලනකොට දැක්ක මේ පරිපුච්ඡා කියන ක්‍රමයට. මොකද නොයේක් චරිත දසදහසක් සක්වලක මේ දිව්‍ය බ්‍රහ්මයේ ඉන්නකොට එක චරිතයක් තියන අය නෙමෙයි ඉන්නේ. නානා ගති තියෙන නානා චරිත තියෙන මහා සත්ව රාශියක් තමයි දැන් එක්තැන් වෙලා ඉන්නේ. ඉතින් මේ හැමෝගෙම කෙලෙස් සෝදනය වෙන විදිහට කවුරු හරි මගෙන් ප්‍රශ්න ඇහුවොත් ඒ ප්‍රශ්න වලට මම උත්තර දෙනවා නම් ඒ උත්තර අහලා මේ ඔක්කොම අධිගම ලබනවා කියලා දැක්කා. දැකලා ඒ දේවතා දසදහස සක්වල දේව සමූහ පිරිසයා දිහා පිරිස දිහා බුදුරජාණන් වහන්සේ නුවණින් බැලුවා බුදුරජාණන් වහන්සේ නුවණින් බැලුවා මේ කාටද පුළුවන් බණ ප්‍රශ්න අහන්න මගෙන් බලනකොට දැක්ක මේ දිව්‍ය බ්‍රහ්ම සමූහයා අතර කිසිම කෙනෙක් නැහැ. ඊට පස්සේ දැක්ක එහෙනම් රහතන් වහන්සේලා අතර භික්ෂු සංඝයා අතර කවුද ඉන්නේ මගෙන් ප්‍රශ්න අහන්න දන්න. එහෙමත් කවුරුවත් නැහැ. ඊට පස්සේ බැලුවා එහෙනම් සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේ දෙනවට පුළුවන් ද ප්‍රශ්න අහන්න. බලනකොට සරියුත් මොගලන් දෙනවහන්සේටත් බෑ ප්‍රශ්න අහන්න. ඊට පස්සේ බැලුවා එහෙනම් කොහේ හරි පසේ බුදුරජාන් වහන්සේලා හෝ ඉන්නවද? මේ ප්‍රශ්න එහෙමත් නැහැ. මේ දසදහසක් සක්වලට අයිති වූ අනන්ත විශ්වයේ ඈතක එහෙනම් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් හෝ ඉන්නවද කියලා බැලුවා. එහෙමත් නෑ බුදුරජාන් වහන්සේලා දෙනමක් එකට එකතු වෙනවා කියන සිද්ධියක් වෙන්නෙත් නෑ. ඉතින් දැන් කොහොමද ප්‍රශ්න අහන්නේ කවුද? ඒවට දෙන පිළිතුරු බලලා මේගොල්ලෝ හික්මෙන බුදුරජාන් වහන්සේ මොකද කරන්නේ? නිර්මිත බුදුරුවක් ලැබුවා. මවලා දැන් නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා අපේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතනදී සූත්‍ර හයක් තියෙනවා සම්මා පරිභාජනීය කියන සූත්‍රය දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ රාග චර්තය තියෙන අයට කලහා විවාද කියන සූත්‍රය දේශනා කරනවා ද්වේෂී චරිත තියෙන අයට චූල ව්‍යුහ කියන සූත්‍රය දේශනා කරනවා විතක්ක චරිත තියෙන අයට මහා ව්‍යූහ කියන සූත්‍රය දේශනා කරන මෝහ චරිත තියෙන අයට තුවට්ටක කියන සූත්‍රය දේශනා කරන සද්ධා චරිතය තියෙන අයට පුරාභේද කියන සූත්‍රය දේශනා කළා බුද්ධි චරිත තියෙන අයට. ওই ටික දේශනා කරලා ඒ දෙවියොත් අධිගමයට පත් වුණා. ওই මහා සමය සූත්‍ර දේශනා කළෙත් ඒ අවස්ථාවේදීම ඒ පසුබිමම ඒ ජන කොටසටමයි. එතකොට මෙතනදී ඒ දේශනා කළ සූත්‍රයෙන් කලහ විවාද සූත්‍රයේන සූත්‍ර පාඨය තමයි මම මාතෘකා කළේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශයේ තියෙන චරිතයට දේශනා කළ එකක්. මම මේක මේ අවස්ථාවේදී තෝරගත්තේ මේ පින්වුතුන්ට තරහ තියෙනවා කියලා හිතාගෙන නෙමෙයි. අපේ එක්තරා ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක් මගෙන් ඉල්ලීමක් කළා යම් වෙලාවක ධර්ම දේශනා කළොත් මෙන්න මේ සූත්‍රයේ ගත අර්ථය අපිට තේරුම් ගන්න අමාරුයි. මේ සූත්‍රයෙන් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරන්න කියලා ඒ නිසයි. එතකොට මෙන්න මේ සූත්‍රයේදී දැන් නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේ කලහ විවාද සූත්‍රයේදී මුලින්ම නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේ ලෝකයේ කලහ විවාද කියන ධර්මයොත් ශෝක පරිදේව කියන ධර්මයොත් මානය අතිමානය මසුරුකම කියන ලාමක යම් කෙලෙසුත් තියෙනවනේ මේ කෙලෙස් ධර්ම ඔක්කොම ඇති වෙන්නේ කොහොමද කියලා මම මේ සූත්‍ර ගොඩාක් කෙටි කරලා කියන්නේ අවස්ථානුකූලව එතකොට ඇහුවා මොකද්ද ලෝකේ කලහ කලහ කියන්නේ රණ්ඩු කරගන්නවා විවාද කියන්නේ තෝ උඹව කියලා බැන ගන්නවා නපුරු වචන නරක වචන කියලා බැන ගන්නවා ශෝක කියලා කියන්නේ අපේ ප්‍රිය දේවල් වලින් වෙන් වුණාම අප්‍රියං හා අය එකතු වෙන්න වුණාම හිතේ ඇතිවන ශෝකයක් ශෝකී ස්වභාවයක් වෙන එකට ශෝකී කියනවා පරිදේවය කියලා කියන්නේ නම කිය කියා හඬනවා ಗುಣ කිය කියා හඬනවා පපු යග්ග ගහනවා ශ්‍රී මුලා වෙලා වැටෙන ප්‍රමාණය தත්ත්වයටපත් වෙන බවට කියනවා මොකද්ද පරිදේවය කියලා එතකොට මේ ශෝක කිරීම පරිදේව ඊට පස්සේ පෙන්නනවා මානය අතිමානය ඒ වගේම මසුරුකම, ඊර්ෂ්‍යාව මේ වගේ කෙලෙස් ටික ඇති වෙන්නේ ලෝකෙට මොකක් හින්දාද මොකද්ද මේවකට මුල? කවුද මේ අහන්නේ? අර නිර්මිත බුදුරජාණන් වහන්සේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා මේ ඔක්කොම ටික ඇති වෙලා තියෙන මොකක් නිසාද? ප්‍රිය වස්තු නිසා කියලා. දැන් අපේ ජීවිතෙන් බලන්න යම්කිසි කෙනෙක් කලහ විවාද වෙනවා නම් ප්‍රිය වස්තු නිසා නෙමෙයිද කියලා බලන්න. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයකට ප්‍රියයි නම් ඒ දේ ගණ්ඩාවත රණ්ඩු කරන්න වෙයිද නැද්ද? ගහගන්න වෙයිද නැද්ද? ඒ වගේ ප්‍රිය වස්තු නිසා තමයි ලෝකේ හොඳට බලන්න කොතනක හරි රණ්ඩු සරුවල් ඇති වෙලා තිනුනා. ඇයි මට මේ කොටස දෙන්නේ නැත්තේ? මට මේ කොටස ඕනේ කිය කියා හරි Taman යම් ප්‍රියමනාප දේවල් වස්තු අරඹය තමයි ලෝකේ ගහ ගන්නෙ. ඊට පස්සේ බලන්න ප්‍රියමනාප වස්තු නිසා නෙමෙයිද අපිට ශෝක පරිදේ වෙන්නේ අපේ ප්‍රියමනාප සහෝදරය වෙන්න පුළුවන් දෙමව්පිය වෙන්න පුළුවන් ඥාත හිතේසින් වෙන්න පුළුවන් ප්‍රියමනාප යම් බඩු භාණ්ඩයක් වෙන්න පුළුවන් ඒක කැඩුනොත් නැති වුනොත් අපිට ශෝක කිරීම වැළපීම ඇති වෙනවා එතකොට ඒ වගේ මාන අතිමානය කියලා මම අනිත් කෙනාට වඩා උසස් එයාටත් වඩා මම උසස් කියලා මට මේ මේ දේවල් තියෙනවා කියලා අපිට යම් වස්තුන් ඇති බව නිසා නේද මනින්න වෙන්නේ මානය කියන එක ඊර්ෂියාව අහවල් දේ අහවල් වස්තුව අරයට නොලැබෙනවා නම් හොඳයි මට ලබා ගන්න තියෙනවා නම් හොඳයි මට ලැබෙනවා නම් හොඳයි කියන මට්ටමක ගති වුණත් ලැබෙන වස්තු මුල් කරගෙන එතකොට මේ ඔක්කොටම හේතු නිදානේ හැටියට පෙනෙන මොකද්ද වස්තු මේ ප්‍රිය වස්තු එතකොට ප්‍රිය වස්තුව කියන එක ඇතිවෙන්න හේතුව මොකද්ද මම ගොඩාක් කිටි කළ මේ සූත්‍ර දේශනා කරන්නේ ප්‍රිය වස්තු කියන එක ඇති වෙන මොකක් නිසාද කියලා අහනකොට පෙන්වනවා මොකද්ද ප්‍රිය වස්තු කියන එක ඇති වෙන්නේ තණ්හාව නිසා, ඡන්දය නිසා. ඡන්දය කියලා කියන්නේ අපි යම් කිසි දෙයකට කැමති නිසායි අපිට ප්‍රිය වස්තු ටික ලැබෙන්නේ. ප්‍රිය වස්තු ටික අපිට ලැබෙන්නේ කුමක් නිසාද? යම් යම් දේවල් වලට අපි කැමති වෙනවා. කැමති නිසායි ප්‍රිය දේවල් අපි ගාව තියෙන්නේ. ප්‍රිය දේවල් තියෙන නිසායි දුක එන්නේ. අපි කියමු මිල මුදල් වලට අපි කැමති කැමති හින්දායි අපි ඒක තියාගෙන ඉන්නේ. අපිට ඒක ප්‍රියයි. ඒ දේ නැති වෙනකොට දුක එනවා. ඊට පස්සේ ප්‍රිය වස්තු තියෙන්නේ කුමක් නිසාද? ඡන්දේ නිසා, තණ්හාව නිසා, කැමැත්ත නිසා. කැමැත්ත කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැප දුක් දෙක නිසා. යම් කිසි තැනකින් සැප ලැබෙයි නම් වැඩිපුර සැප ගන්න පුළුවන් සැප ලැබෙයි නම් ඒකට අපි කැමතියි. ඒ වස්තුවට ප්‍රියයි. ඒ ප්‍රිය දේ නැති වෙනකොට දුක් දුම්නස් වෙනවා. එතකොට ප්‍රිය වස්තු දුක් දුම්නස් වලට හේතුව මොකද්ද? ප්‍රිය වස්තු ප්‍රිය වස්තු වලට හේතුව මොකද්ද? ඡන්දය කැමැත්ත. ඒකට හේතුව මොකද්ද? සැප දුක් දෙක. දුක් වෙන අරමුණ අයින් කරගන්න සැප වෙන අරමුණ ලබා ගන්න තමයි අපි කැමති. ඊට පස්සේ සැප දුක් දෙකට හේතුව මොකක්ද කියලා අහනවා. සැප දුක් දෙකට හේතුව මොකද්ද? ස්පර්ශය කියනවා. සැප දුක් දෙකට හේතුව මොකද්ද? ස්පර්ශය. එතකොට ස්පර්ශයට හේතුව මොකද්ද? නාම රූප කියන ධර්මතා දෙක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අහනවා මේ සැප දුක් දෙක මේ ස්පර්ශය නැති කරලා මේ සැප දුක් දෙකෙන් මිදෙන්නේ කොහොමද? මොකද මෙන්න මෙතනදී ධර්මතා ටිකක් කියදෙනවා. හොඳට බලන්න ස්පර්ශයේ කියන ධර්මතාවය ඇති වුණොත් සැප දුක් දෙක ලැබෙනවා කියන එක නවත්තන්න බෑ. සැප දුක් දෙක ලැබුණොත් සැප අයින් කරනවා මේ දුක අයින් කරනවා සැප තියෙන දෙයට කැමති වෙනවා කියන එක නවත්තන්න බෑ. කැමති වුණොත් ඒ දේ අපි තියාගන්නවා ඒකට ප්‍රිය කරනවා කියන එක නවත්තන්න බෑ. ප්‍රිය කළොත් ප්‍රිය වෙන දේ නිසා දුක් දුම්නස් එනවා අඬන්න වැළපෙන්න වෙනවා කලහ විවාද ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. අනිත් පැත්තට ගත්තාම කලහ විවාද කියන එක නැති වෙන්නේ නැහැ ලෝකේ ප්‍රිය වස්තු තියෙන තාක්. කෙනෙකුට ප්‍රිය වස්තු තියෙන තාක්. ප්‍රිය වස්තු කියන එක තියෙන එක නැති වෙන්නේ නැහැ ලෝකේ යම් යම් දේවල් වලට Taman කැමති වෙන තාක්. කැමති වෙන ගතිය නතර කරන්න බෑ යම් යම් අරමුණු වලින් සැප එන තාක්. සැප එන අරමුණු වලට ඉබේමයි කැමති වෙන්නේ අපි. ඒක ධර්මතාවයක්. එතකොට සැප කියන එක නවත්තන්න බෑ ස්පර්ශය කියන තැන ඇතිතා. එතකොට ස්පර්ශය කියන එක ගත්තාම හය ආකාරයි රූප ස්පර්ශේ චක්කු සම්පස්ස කියලා චක්කු සම්පස්සේදී ප්‍රිය සහගත සැප සහගත යම් අරමුණකින් සැප සහගත යම් අරමුණක් සැප සහගත නම් ඒ සැප සහගත අරමුණට කැමතියි. එතකොට ඒ කැමති වස්තුවට අපි ප්‍රියයි. ඒ දේ අපි තියාගන්නවා. එතකොට මේ වගේ මේ ආයතන හයම සෝත සම්පස්ස, ගහන සම්පස්ස, જીවහ සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා මේ ස්පර්ශ ආයතන හයක්ම තියෙනවා. මේ ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ හැම වෙලාවෙම සැප දුක් දෙක එනවා. සැප දුක් දෙක එනකොට දුක් වෙන අරමුණේ ඉවත් වෙන්නත් සැපසහගත අරමුණ ළඟා කරගන්න ඒකට කැමති වෙනවත් කියන ගතියෙන් බේරෙන්න බෑ. ගතිය ඒ සැප සහ දුක කියන දෙකෙන් බේරෙන්න බැරි වුණොත් එයාට කාමචන්දය කියන එක නැත්තම් කැමැත්ත කියන එක බේරෙන්න බෑ. ඒකෙන් බේරෙන්න බැරි වුණොත් ප්‍රිය වස්තු කියන එකෙන් බේරෙන්න බෑ. ඒකෙන් බේරෙන්න බැරි වෙනකොට ශෝක පරිදේව කලහ විග්‍රහයෙන් බේරෙන්න බෑ. ඉතින් මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන කෙනාට ශෝක පරිදේව කලහ විවාද කියන ටික හිස් නෑ. කවදාවත් මිදෙන්න ක්‍රමයක් නෑ. සැප දුක් දෙක කියන එක විඳින මට්ටමක ඉඳගෙන දුක් දුම්නස් නැතුව ඉන්නවා කියන එක වෙන්නේ සැප දුක් කියන දෙක විඳිනකොට ඉබේමයි සැපසහගත අරමුණට කැමති ඒකට ප්‍රියයි කියන ධර්මතාවය බැඳෙන්නේ යෙදෙන්නේ. එහෙම වුණාම ඒ දේවල් නැති වෙනකොට වෙනස් වෙන දුක එනවා කියන එක වළක්වන්න බැහැ. ඒ නිසා මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා කොහොමද කොහොමද මේ ස්පර්ශයනොත් සැප දුක් දෙකනොත් අපි මිදෙන්නේ මොකද ස්පර්ශය කියන එක නැති වුණොත් පසපච්චය වේදනා ස්පර්ශය වුණොත් තමයි වේදනාව වෙන්නේ ස්පර්ශය නැති වුණොත් වේදනාව නැහැ වේදනාව නැත්තම් තණ්හාව නැහැ හොඳ නරක බෙදීම තණ්හාව කියන එක නැති වෙන්නේ එතකොට එහෙම වුණොත් ප්‍රිය වස්තු නැහැ එහෙම වුණොත් කලහ විවාද නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා ගැඹුරු දර්ශනයක් දේශනා කරනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ විදිහට ඉන්න ඒ පෙන්නනවා ක්‍රමයක් නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ සංඥාවේ සංඥා නැති වෙන්නටත් ඕනේ හැබැයි විසඤ්ඤ වෙන්නටත් බෑ අසඤ්ඤ වෙන්නටත් බෑ සංඥාව ඉක්මවන්නටත් බෑ. මෙන්න මේ විදිහට හිටියොත් එයා මෙන්න මේ ස්පර්ශයෙන් මිදෙනවා. මෙයා මේ ස්පර්ශයෙන් මිදෙනවා. එහෙම වුණොත් එයා සැප දුක් දෙකෙන් මිදෙනවා. එහෙම වුණොත් කාම ඡන්දයෙන් මිදෙනවා. එහෙම වුණොත් ප්‍රිය වස්තුන්ගෙන් මිදෙනවා. එහෙම වුණොත් මේ කලහ විවාද ශෝක පරිදේවයන්ගෙන් සම්පූර්ණ මිදෙනවා කියලා දුක නැති වෙන තැනට ප්‍රතිපදාව පෙන්වනවා. දුක ඇති වෙන තැනට ප්‍රතිපදාව අරගෙන ආව කොහොමද? මේ ස්පර්ශය කියන තැන දක්වා ස්පර්ශය කියන්නේ නාම රූප දෙක නිසයි කියලාත් පෙන්වුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මොකද්ද? නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී ඒවන් සමේතස විභූති රූපම් මෙන්න මේ විදිහට හිටියාම තියෙන ලක්ෂණය තමයි මොකද රූපය අතහැරෙනවා යාට. රූපයෙන් මිදෙන්න පුළුවන්. එතකොට රූපේ විභූතේන පුසන්ති පස්සා. රූපය අතහැරුණාම ස්පර්ශය ස්පර්ශ වෙන්නේ එතකොට චක්‍රය අනිත් පැත්තට හැරෙනවා. ස්පර්ශය ස්පර්ශය නොවෙනකොට වේදනාව නැහැ, තණ්හාව නැහැ, උපාදානය නැහැ අනිත් පැත්තට හැරෙනවා. දැන් මෙන්න මේ බොහොම ගැඹුරු වටිනා දර්ශනයක් මේක පෙන්වන්නේ. මෙන්න මේ ටික ඉගෙන ගත්තොත් ඉගෙන ගත්තොත් අපිට පුළුවන් කලහ විවාද සහිත ලෝකේ කලහ විවාද නැතුව ඉන්න ශෝක පරිදේවයන්ගෙන් යුක්ත ලෝකේ ශෝක පරිදේවයන්ගෙන් මිදිලා ඉන්න පුළුවන් මේ දර්ශනය ඉගෙන ගත්තොත් එහෙම නැතුව ලෝකයේ පරිහරණය කරන මේ ස්පර්ශ ආයතන 6 තුල කලහ විවාද නවත්තන්න පුළුවන් ක්‍රමයක් අද නැති වෙන්න පුළුවන් නමුත් හෙට ඒක ඇති වෙනවා අපිට මේ ජීවිතේ නැති වෙන්න පුළුවන් ඊගව ජීවිතය ඇති වෙනවා. ඒ හින්දා නැති වුණා කියන්නේ මේ ජීවිතේ හෝ නැත්තම් ඒ යට ගිහිල්ලා විතරයි. නැති වෙලා නැහැ. නැති වුණා කියලා ගන්නත් එපා. අපි යමක් අපි ගාව අවිද්‍යමාන නැහැයි කියන්ට හුරු වෙලා තියෙන්නේ. නමුත් නැහැ නෙමෙයි. මේ යට ගිහිල්ලා තියෙන්නේ. අද අපේ ජීවිතයේ කලහ විවාද වෙන්න පුළුවන්. අද නැත්තම් හෙට වෙන්න පුළුවන් මේ ලෝකයේ ඇතුලේ. එතකොට අද අපේ ජීවිතයේ ශෝක පරිදේව නැති වෙන්න පුළුවන්. නමුත් හෙට මේක වෙන්න පුළුවන්. එතකොට මේ ලෝකයේ ඇතුලේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ මේ සැප දුක් ඇතුලේ කිසිම කෙනෙකුට බෑ ශෝක පරිදේව නැතුව ඉන්න කිසිම කෙනෙකුට බෑ කලහ විවාද නැතුව ඉන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අට්ඨමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිධාවಂತಿ ලෝකෝච අට්ඨ ධම්මේ අනුපරිධාවಂತಿ. මහන්නේ මේ ධර්මතා අටක් තියෙනවා. මේ අට ලෝකයේ අනුව දිවෙනවා. ලෝකයේද ධර්මතාවට අනුව දුවනවා. මොකද්ද? ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැපදු. ලාභයේදී සතුට වෙනවමයි. අය නවත්තන්න බෑ ඒකෙදී. අලාභයේදී දුක් වෙනවමයි. ඈ යසසේ සතුට වෙනවා ආයසේ දුක් වෙනවා ප්‍රශංසාවේ සතුට වෙනවා නිന്ദාවේ දුක් වෙනවා. සැපේ සතුට වෙනවා දුකේ දුක් වෙනවා මේ අට අණුව පෙරලෙනවා මේ ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ හැම වෙලේම මේ අටේ කවලම් වෙච්ච ටිකක් පුට්ටස ලෝක ධම්මේහි චිත්තයස්ස නකම්පති අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද මනස යමක කම්පා නොවේ නම් කියලා කිව්වේ මෙන්න මේ වගේ දර්ශනයකින් මනස හදාගත්ත කෙනෙක්. කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ වගේ දර්ශනයකින් මනස හදාගන්න එයාට පුළුවන් අටලෝ දහමෙන් කම්පා නොවෙන්න. හොඳට මතක තියාගන්න ඕනේ පිච්චෙන දෙයක් ඇතුළේ නොපිච්චෙන්න බෑ. මහ විශාල ගිනි ගොඩක් තියෙනවනම් ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා එක්කෙනෙක් ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්නව නොපිච්චෙන්න. එයත් පිච්චෙනවා. ඇයි එහාට මෙහාට පැන පැන හිටියත් ගිනි ගොඩ ඇතුළ නිසා පිච්චෙනවා. අත් දෙක බැඳගෙන කිසිම උත්සාහයක් නැති වෙන ඒත් පිච්චෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය ඇතුලේ නම් ස්පර්ශ ආයතන 6 ඇතුලේ නම් ස්පර්ශ ආයතන 6 මිදෙන්න දන්නේ නැත්තම් ඒ සඳහා දර්ශනයක් නැත්තම් මේ ආයතන 6 ඇතුලේ දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් දෙන්නම පිච්චෙනවා. මොකෙන්ද පිච්චෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස කියන මේ දුක් වලින් පිච්චෙනවා. ඒ නිසා මම මේ ටික මතක් කළේ මෙන්න මේ බොහෝම වටිනා කල්ප සත සහස්‍රයකින් වත් ලබන්න බැරි දහම් පදයක් අපිට පෙන්වුවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මෙන්න මේ ටික අපි කාලානුරූපව තේරුම් කරගන්න උත්සාහවත් වෙමු නසඤ්ඤ සංඤේ නසඤ්ඤ සංඤේ කියලා කිව්වේ ලෝකය හැම වෙලාවෙම ඉන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ හයෙන්. ඇහෙන් රූපයක් බලනකොට එයා ඉන්නේ රූප සංඥාවෙන්, සද්දයක් අහනකොට සද්ද සංඥාවෙන්, ගඳ සුවඳ බලනකොට ගන්ධ සංඥාවෙන්, රස විඳිනකොට රස සංඥාවෙන්, කයට ස්පර්ශ ගන්නකොට පොට්ටබ්බ සංඥාවෙන්, අරමුණු දැනගන්නකොට ධම්ම සංඥාවෙන්. නසඤ්ඤ සංඥා. දැන් මේ සංඥා හයෙන් එකකවත් ඉන්නත් එපාලු. ඉන්නත් බෑ. හැබැයි සංඥා එකකවත් ඉන්නේ නැහැ කියලා විසඤ්ඤ වෙන්නත් බැහැලු. දැන් සිහි මුර්තා වෙච්ච කෙනෙකුට ওই සංඥා නැහැනේ. ඒ හින්දා සිහි මුර්තා වෙලත් නෙමෙයි. ඊට කියන නා අසඤ්ඤ සංඥා. එහෙනම් අසඤ්ඤ සත්වයන්ටත් මේ සංඥා එකක්වත් නැහැනේ. නමුත් මේ අසඤ්ඤ තත්වයට ගිහිල්ලත් නෙමෙයි. න විභූත සංඤේ විභූත සංඤේ කියන්නේ නේව නේව සංඥා නා සංඥා තලයේ ඉපදිච්ච කෙනාටත් මේ සංඥා නැහැ. නේව සංඥා නා සංඥා තලයටත් ගිහිල්ලා නෙමෙයි. අසඤ්ඤ වෙලත් නැතුව සිහි මුර්චා වෙලත් නැතුව නේව සංඥා නා සංඥා තලයට යන්නෙත් නැතුව ලෝකය අතරෙමත් ඉන්නවා හැබැයි ලෝකයාගේ මේ සංඥා ටිකෙන් මිදලා ඉන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට කෙනෙකුට ඉන්න පුළුවන් නම් එතකොට කියනවා යා ලෝකෝත්තරයි ලෝකෙට අයිති නෑ ලෝකෙ තුලම රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා කියන ලෝකේ ඒ ලෝකෙට අයිති නැති ලෝකයේ තුල ලෝකෙ මිදලා ඉන්න පුළුවන් දර්ශනයක් පෙන්වනවා මෙන්න මේ විදිහට හිටියොත් මොකද වෙන්නේ ඒවන් සමේතස්ස විභූති රූපං රූපේ ඉක්මනවා රූපේ විභූතේ පුසන්ති පස්සා න පුසන්ති පස්සා රූපේ ඉක්මුණාම ස්පර්ශයෙන් මිදෙන්න පුළුවන් කියලා බොහොම වටිනා දර්ශනයක් පෙන්වනවා මේකේ මම ඒකයි මතක් කළේ බොහොම ගැඹුරු අර්ථවත් වටිනා දර්ශනයක් මම මතක් කළේ මට කිට්ටු කරන්නවත් වෙලාවක් මදි මේකේ අර්ථය පෙන්වන්න ඉතින් නමුත් අනුමාන මං ඇඟවීමක් කරන්නේ අපි මේ දුක්සහගත සසරෙ මිදෙන්න ඕනේ නම් මේ ලෝකෙ මිදෙන්න වෙයි. ලෝකයේ ඇතුලේ ගිනි ගොඩ ඇතුලේ ඉඳගෙන උත්සාහවත් වුණාට නොපිච්චින්න බෑ. ඒ වගේ පංච උපාදාන ස්කන්ධය තුල ඉඳගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවත් මෙදෙන්න බෑ. අපි ඉන්නේ පංච උපාදාන ස්කන්ධය නිසා. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. ස්පර්ශ ආයතන 6 ඇතුලේ සැනසෙල්ලක් බලාපොරොත්තු වෙන්න එපා. ගිනි ගොඩ ඇතුලේ තිසලක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ ස්පර්ශ ආයතන 6 ඇතුළේ ගින්න ගොඩෙන් එළියට ගිහිල්ලා තමයි අපිට සැනසෙල්ලක් තියෙන්නේ. තුන් භූමියම ගත්තාම ගිනි ගොඩ ඇතුළේ පංච උපාදානස්කන්ධ දුක්ඛ. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ නිරෝධයක් තියනවා නම් මේ තමයි දුකේ නිරෝධය. ඒ පංච උපාදානස්කන්ධයේ නිරෝධය කියන්නේ මරණයෙන් පස්සේ එකක් නෙමෙයි. මේ ලෝකෙ තුල ඉඳගෙනම ලෝකයෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක්. එතකොට මම ඕකට පොඩි කෙටි උපමාවක් ටිකක් නිකන් කියන්නම් මම හැම තැනකදීම දේශනා කරනවා අනුමානෙට අපි නිකමට කියමු මිරිඟුව තියෙන තැනක මිරිඟුව තියෙන තැනක තිරිසංගත සතෙක් මුවෙක් වගේ සතෙක් මිරිඟුව දිහා බලනකොට එයාට පේනවා මොකද්ද ජලය වගේ. එයා හිතන්නේ ඉදිරියෙන් තියෙන දේමයි පේන්නේ, එයාට පේන දේමයි තියෙන්නේ කියලා හිතනවා. ඒ සතාට පිපාසයක් ඇති වුණොත් වතුර පිපාසිකුත් ඇති වෙනවා වතුර වගේ පේනවා පේන දේ තියනවා එතකොට දුවන්නේ නැතුව ඉන්න පුළුවන්ද දුවනවමයි ඔන්න දැන් එයා ඉදිරියෙන් වතුර තියනවා ජලය තියනවා ඉදිරියෙන් රූපයක් තියනවා කියන සංඥාවකයි ත්‍රිසංගත සතා ඉන්නේ ඒ වගේම මේ ඇහිම්ම ඒ සතා වගේම මිරිඟුව දිහා අපිත් බලනවා අපිට ජලය වගේ පේනවා පෙවුනට අපි දන්නවා ජලය වගේ පේනවා නමුත් පේන දේ තියෙනවා නෙමෙයි කියලා දන්නවා. එතකොට අපි මොකද කරන්නේ වතුර පිපාසිකුත් ඇතෙනවා ඇති වෙනවා ජලය වගේ පේනවා පෙවුනට තියෙනවා නෙමෙයිනේ. ඒ හින්දා දුවන්නේ. දැන් එකම අරමුණේ බලන්ද තීරිසංගත සතා බලන අරමුණේ මේ සතාගේ මට්ටමින් අපි මිදිලා ඉන්නවනේ. එයා බාහිර තියෙන ජලයක් දකිනකොට දකින ජලය තියෙනවා කියලා හිතාගෙන ඉන්නකොට අපි ඒ සංඥාවේ මිදිලා අපි දකිනවා අපි දන්නවා මොකද්ද පවතින ස්වභාවය මිරිඟු ස්වභාවය පේන්නේ ජලය වගේ ජලය වගේ පේන්නේ අපිටයි කියලා අපි දන්නවා නේද? පේන දේ තියෙනවා කියලා නෙමෙයි දන්නේ අපිටයි. ඉතින් මම ඒ වගේ මතක් කළේ අපිට පුළුවන් තිරසංගත සතාගේ මට්ටමින් මිදෙන්න නේද? නමුත් තිරසංගත සතාට ඇත්ත වෙච්ච මට්ටමට අපිට මෙදෙන්න පුළුවන්. ඒ වගේ දැන් තිරසංගත සතා මිරිඟුවේදී ජලය වගේ පේන තැන රැවටිලා ඉන්නවා වගේ අපි දන්නේ අපිත් මේ පේන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ කියලා අපි මේ රැවටිලා ඉන්නේ. අපි මේ දකින අරමුණේදී අපි දකින මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. කෙනෙකුට පුළුවන් නම් අර උපමාවේ මිරිඟුවේ මුවා රැවටුණු තැන අපි අවදියෙන් හිටියා වගේ නුවණින් හිටියා වගේ ලෝකයා මේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා කියන මේ අරමුණු ඇති කරගන්න තැනක ඊට වඩා වෙනත් වූ නුවණකින් ඉන්න. ඒ කියන්නේ පවතින දේ පේනවා නෙමෙයි, පේන දේ පවතිනවා නෙමෙයි කියන නුවණකින් ඉන්න. අපිට පුළුවන් නම් අපි මේ මට්ටමේ මිදෙනවා. මේ පින්වතුන්ට මේක ගැඹුරු ඇති. නමුත් හොඳට තේරුම් කරගන්න ඕනේ එක කාරණාවක් මිරිඟුවේ තියෙන මිරිඟුව දිහා බලලා වතුර තියනවා කියලා දුවන්න යන මුවත් ඉදිරියෙන් දකින දේ පේන දේ තියනවා කියලා මේක අතදා ගන්න අතදාන අපිත් අතර වෙනසක් නැහැ කියන එක විතරක් ඉස්සලා මතක තියාගන්න. තාම ඕගොල්ලන්ට මේකේ වෙනස තේරෙන්නේ නැතු ඇති, දන්නේ නැතු ඇති අපි එච්චර රැවටිලා කියලා. අපි හිතාගෙන මේ ඉදිරියෙන් තියෙන දේ මෙහෙම අල්ලන්න පුළුවන් ගන්න පුළුවන් කියලා. ඉදිරියෙන් තියෙන දේ ගන්න අත දාන අපි පේන දේ ඇත්ත වෙලා ඒකේ වතුර බොන්න දුවන ත්‍රිසංගත සතත් අතර වෙනසක් නැහැ. අපි දන්නේ අපි මෙච්චර අවිද්‍යාවක් තුලා ඉන්නේ අපේ ජීවිතය කියන්නේ අවිද්‍යාවක පදනම් වෙච්ච එකක් කියලා අපි දන්නේ. අපි දරන මේ වගේ අවිද්‍යාව ඇතුලේ අපි නිවන් දකින්න දරන උත්සාහයක් තුල නිවන ලැබුණොත් තමයි පුදුමේ නොලැබීම පුදුමයක් නැහැ. මොකද අපිට ඒක තේරෙන්නේ නැහැ එච්චර වෙනසක් කියලා. ඉතින් මට මතක් කරන්න උනේ මෙන්න මේ ගාථාවෙන් පෙන්නන දර්ශනයෙන් කියනවා මෙන්න මේ වගේ સિદ્ધාන්තයක්. නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ කියන කාරණාව. ඒ කියන්නේ දැන් ලෝකයාගේ තියෙන රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ ලෝකයාගේ තියෙන සංඥා හයෙන් එකක්වත් මෙයාට ඇසුරු වෙන්නේ නැතුව එකක්වත්ම ඇසුරු වෙන්නෙත් නැතුව ඇසුරු නොවුනා කියලා අසඤ්ඤ වෙන්නේ නැති විසඤ්ඤ වෙන්නේ නැති තැනකටපත් වෙන්නත් ඕනේ. ඒ කියන සිද්ධියෙන් මතක් කළේ මොකද්ද? මේ ලෝකේ තුල තියෙන ස්පර්ශ ආයතන හයෙන් මිදෙනවා නම් ලෝකයේ පෙන්වන දර්ශනපතේ ඉක්මවලා ගිය ඇත්තක් දකින්න වෙනවා කියන එක. මම ඉස්සෙල්ලා කියපු උපමාවේ තේරෙන්නේ නැතුව ඇති මම මේක වෙලා තව ටිකක් වෙලා තියෙන නිසා අපි මම තව ටිකක් විස්තර කරන්නම් මෙතනදී මේ පින්වුතුන් බලන්න අපි කියමු අපේ ගෙදර ඉස්සරහා වැලි ගොඩක් තියෙනවා කියලා අපි හිතමුකෝ අපි හිතාගෙන ඉන්නේ ඉස්සරහා වැලි ගොඩක් තියෙනවා තියෙන වැලි ගොඩයි අපිට පේන්නේ අපිට පේන වැලි ගොඩ තියෙනවා තියෙන වැලි ගොඩ පේනවා කියලානේ අපි හිතන්නේ නේද? නමුත් මේකේ ඇත්තම ඇත්ත බලමු අපි පොඩ්ඩක් වැලි ගොඩක් තියෙන හින්දා වැලි ගොඩක් පේනවද අපිට පේන වැලි ගොඩ තියෙනවද තියෙන වැලි ගොඩ පේනවද මෙතන තියෙන ඇත්ත මොකද්ද කියලා බලමු පින්වතුනි ඔතන බලන්න අපි කියමු සෙනග 1000කට විතර ඇවිල්ලා ලක්ෂයකට විතර ඇවිල්ලා ওই වැලි ගොඩේ තියෙන වැලි කැටේ කැටේ අරගෙන යන්න කියමු අපි අරගෙන ගියොත් එක්කෙනෙක් යතේ තියෙන්නේ වැලි කැටයක් විතරක්. හැබැයි වැලි ගොඩ ගෙනියන්න තහන කිසි කෙනෙකුට වැලි ගොඩ ගෙනියන්න බෑ. එක්කෙනෙකුට අයිති කොච්චරද ගෙනියන්න? එක වැලි කැටයයි. වැලි කැටේ කැටේ කැටේ කැටේ උතන තියෙන ඔක්කොම අරගෙන ගියොත් වැලි ගොඩට මොකක් වෙයිද? පෙනේද වැලි ගොඩ? නෑ. දැන් කවුද වැලි ගොඩ ගෙනිච්ච ඔය අතරින්? කවුරුත් ගෙනිච්චේ නෑ. අපි කියමු කෙනා කෙනා ගෙනිච්ච වැලි ගොඩ ගෙනත් දාන්න කියමු අපි. ගෙනත් දායි. දැන් ඒ දිහා බැලුවොත් අපිට ආයෙත් වැලි ගොඩක් පෙනේ. දැන් කවුද ඕකේ වැලි ගොඩ ගෙනාවේ? කවුරුත් ගෙනාවේ නැහැ. එහෙනම් මෙතන ඇත්ත බලන්න වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ අපිට පේනවා. වැලි කැට තියෙන තැනක ඇත්තටම යථාර්ථය තමයි අවකාශයයි වැලි කැට ටිකයි තියෙන්නේ. වැලි කැට ටිකක් තියෙන තැනක යමක් හැඩතලයක් මවල පෙන්වීමේ හැකියාව තියෙන පින්වතුනි මේ ඇහැට. මේගොල්ලෝ දන්නේ නැතුව ඇති මේ ඇහැට කියනවා කර්මජ රූපයක් කියලා. මේ සටහන් හදලා පෙන්වන්නේ මේ ඇහෙන්. නමුත් මේ ඇහැ හරහා බාහිර වස්තුන් දිහා බලනකොට අපි හිතන්නේ බාහිර පේන දේවල් කියලා. මිරිඟුව තියෙන තැනක ජලය කියලා පෙන්නුවේ මේ ඇහෙන්. එතකොට නුවණ තිබුණ හින්දා එතන නම් බේරුණා. නමුත් මේ තැන්වලදී නුවණ නැති හින්දා බේරෙන්න බෑ අපිට. යලි කැට තියෙන තැනක මේ ඇහෙන් බැලුවාම ගොඩක් වගේ හදලා පේනවා. දැන් අපි වැලි ගොඩ අල්ලන්න කියලා අත දැම්මොත් වැලි කැට ටිකක අත හැපෙයි මිසක වැලි ගොඩේ හැපෙනවද? ගොඩ අහුවේද? එතකොට හොඳට බලන්න පවතින වැලි කැට පෙනෙන්නේ වැලි ගොඩක්. පෙනෙන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ අපිට පේන්නේ තියෙන්නේ මොකද්ද? වැලි කැට. පේන්නේ වැලි ගොඩක්. පේන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ කිව්වොත් හරිද? වැරදි. පේන්නේ චක්කු විඥාණයෙන්, අහුවෙන්නේ කාය විඥාණයට. පේන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ නැත්තම් පේන දේ අල්ලන්න පුළුවන් අල්ලන දේ පේනවා කිව්වොත් අපිට ලොකු වැරදීමක් ඒ කියන්නේ චක්කු විඥාණයෙන් පොට්ටබ්බේ දැනගන්නත් පුළුවන් කාය විඥාණයෙන් රූප බලන්නත් පුළුවන් කියලා අපි කියන්නේ පේන දේම අල්ලන්න පුළුවන් කිව්වොත් පේන්නේ මොකේද හිතට පේන රූප පේන හිතනම් කරන මොකක් කියලාද? චක්කු විඥානය කියලා. අල්ලන දේ දැනෙන හිතනම් කරන මොකක් කියලාද? කාය විඥානය කියලා. කාය විඥානේනුයි චක්කු විඥානේනුයි විඤ්ඤය වෙන අරමුණ එකක්මද? එකම අරමුණක් දැනගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙනම් ඒ බෑ කියන ඇත්ත අපිට කවදා හරි මතු වුණොත් නේද අපි නිවන් දකින්නේ? කාය විඥානේනුයි චක්කු විඥානේනුයි එකම අරමුණ පරිහරණය කරන්න පුළුවන් කියන මට්ටමක් තිබුණොත් උතන මෝඩකමක් තියනවද නැද්ද? තියෙනවා. තියනවද නැද්ද? තියෙනවා. එහෙම වුණොත් අපිට මිදෙන්න පුළුවන්ද? බෑ. ඒ නිසායි මේ සංඥාව ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළේ හරියට ඔය කියපු සංඥාවට අනුව ජීවත් වුණොත් චක්කු විඥාණයෙන් රූපේ විතරයි දකින්න පුළුවන් ඒක අල්ලන්න බෑ අල්ලන දේ දැනෙන්නේ කාය විඥාණයටයි ඒ ටිකට පේන්නේ නෑ කියලා අපිව හොඳට බෙදලා පෙන්නනවා ආයතන ටික. එතකොට මෙතනදි මෙන්න මේ මට්ටමට යෙදුනොත් තමයි අපි ස්පර්ශයෙන් මිදෙන්නේ අපේ මනස. එහෙම නැතුව පේන දේම අල්ලනවා අල්ලන දේම පේනවා කියන තැනක හිටියොත් කවදාවත්ම අපිට මේ ලෝකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මිරිඟුව තියෙන තැනක ජලය කියලා රැවටිලා බාහිර ජලය කියලා රැවටිලා අනේ මේ වතුර උනත් ඉතින් කවදා හරි නැති වෙලා යනවනේ. මේ වතුරත් අනිත්‍යයිනේ. මේකට උනත් අන්නහකලොත් දුක එනවනේ කියලා හිතුවොත් හරිද? දැන් අර මුවා එහෙම හිතුවොත් රැවටෙන්න ඕනේ මූලික තැන රැවටිලා පස්සේ මානසිකාරයක් කළාට හරියන්නේ නැහැ. නিত্য බව තුල ඉඳගෙන අනිත්‍යයක් වෙනෙහි කළාට හරියන්නේ ඒ වගේ යම් කෙනෙක් පේන දේම අල්ලන්න අපි පේන දේම තියෙන දේ තියෙන දේමයි පේන දේ කියලා රැවටිලා පේන දේ අල්ලන්න පුළුවන් කියන තැනකත් රැවටිලා ඉඳගෙන අනේ ඉතින් මේ හැම දෙයක්ම අනිත්‍යයිනේ කවදා හරි නැති වෙලා යනවනේ කියලා මානසිකාරයක් විතරක් කරනවා. ඒ වගේ තැනකින් ජීවිතේ දුක කියන එක ගෙවා ගන්න බෑ. මම මේ බොහොම මෛත්‍රී සහගතව මතක් කරන්නේ මේ මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලේ හරිය වටිනා මේ අවස්ථාව අතහැර ගන්න එපා. ඔගොල්ලෝ බුද්ධිමත් වුණොත් මේ දුක්සහගත ජීවිතයේම සසර මිදෙන්න පුළුවන්. හැබැයි මිදෙන්න පුළුවන් මිදීම සඳහා මොකක් හරි දෙයක් කළා නෙමෙයි. මොකක් කරලාද අපි දුකෙන් මිදෙන්නේ? මේ දහම බොහොම සාධාරණ. ඒ වගේම මේ දහමේ තියෙන බොහොම වටිනා ಗುಣ ටිකක්. ඒක එක ගුණයක් ගන්න. ඒහිපස්සිකෝ කියන ගුණය ගන්න මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියන මේ හොර බොරු නෑ. මේකේ නෑ මේ මන්ත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වගේ දේවල් කෙම් ක්‍රම නැතිනම් හොර ක්‍රම නෑ මොකොත් ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒක හොඳට මොනවට ඔප්පු කරලා පෙන්නනවා මජ්ක්‍ධිමනිකා භූමිජ සූත්‍රේ. අහනවා. අලුත පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහිල්ලා බුරුලෙන් කිරි දෙව්වොත් එපා ඕනේ ඕනේ කියලා මේ අඟෙන් කිරි දෙවුවොත් ඕනේ ඕනේ කියලා ලැබෙයිද කියලා අහනවා. අලුත පැටවු දාලා බුරුලේ කිරිත් තියනවා අඟෙන් අදිනවා කිරි ඕනේ කියලා ලැබෙනවද කියලා අහනවා. නැහැ. එපා එපා කියලා දෙවුවොත් ඒත් ලැබෙන. මොකද කිරියෙන්ද නුසුදුසුයි. ඊට පස්සේ අලුත පැටවු දාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට කියලා බුරුලෙන් කිරි දවනවා මොකද එපා එපා කියලා. ඒත් ලැබෙනවා. ඕනේ ඕනේ කියලා දෙවුවොත් ඒත් ලැබෙනවා. ඕනේ කියන එකද එපා කියන එකද මත නෙමෙයි පදනම් වෙලා තියෙන්නේ ඒ දේ වෙනවද නැද්ද කියන ප්‍රතිපදාව මතයි කියන එකක් කියනවා. මේකේ කියනවා මෙහෙන්ද මෙහෙ ඇවිල්ලා බලන්න කියන එකක් කියනවා. මේකේ හංගන්න එහෙම දෙයක් නැහැ කියනවා. ඒ වගේ මේ සම්පූර්ණ අදහන්න එකක් නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ බුද්ධිමත් මිනිසෙකුට මේ දැන් දැකලා මෙදෙන්න ඕනේ දර්ශනය. ඒ නිසා මෙන්න මේ ධහම දැකලා මේ සසරෙන් මිදෙන්න අපිට පුළුවන්කම තියෙනවා ආදාදම ඒ සඳහා මේ පින්වුතුන් උත්සාහවත් වෙන්න මම විශේෂයෙන් අද මේ දේශනාවේදී මම මතක් කළා විශාල පරාසයකින් යුක්ත ගැඹුරු දහම් ටිකක් තියෙනවා. නමුත් මට ඕන වුණා සසරේ මිදෙනවා කියන එක අහේතුකව වෙන්නේ නැහැ. කොහොම හරි දෙයක් කළාට වෙන්නේ නැහැ. ගිනිගත් දේ ඇතුලේ සිසිලක් හොයන්න ගියට ඒක ලැබෙන්නේ නැහැ. ඒකෙන් එළියට ගියාමයි ලැබෙන්නේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල විමුක්තියක් හෙව්වට ලැබෙන්නේ මේකෙන් මිදීම වුණාමයි ලැබෙන්නේ. හැබැයි මිදෙන්නත් අපි දන්න විදිහට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහොම වටිනා දහමක් තියෙනවා, දර්ශනයක් තියෙනවා, දර්ශනයක්. ඒකට ආගම්, පක්ෂ, පන්ති, කුල, ભેද ඒව මොකුත් නැහැ. නිකායන් ඒව මොකුත් නැහැ. කාටත් බලන්න පුළුවන්. කැමති නම් ගන්න පුළුවන්. කැමති නම් අතහරින්න පුළුවන් දර්ශනයක් තියෙනවා. මෙන්න මේක මොකද්ද කියලා ටිකක් හොයන්න, හොයලා ඉගෙන ගන්න, ඉගෙනගෙන ජීවිතයට ලං කරගෙන මේ ජීවිතේම මිදීම සඳහා උත්සාහවත් වෙන්න. මොකද කවුරු නිසා හෝ කුමන දෙයක් නිසා හෝ අපි සසරට වැටුනොත් ඒ කවුරුවත් අපිව බේරගන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සසර දිගයි මුල් කෙලවරක් වෙන්නේ මේ දීර්ඝ සංසාරේ එනකොට ඇඟලේ කිරි කරලා පොවපු ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගර ජලයට වැඩි පියාමල දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි දුව පුතා සහෝදර සහෝදරි එහෙමයි. තිරිසංගත ආත්මවල උපදිනකොට බෙල්ල කපන වෙලාවේදී ගලාගෙන ගියන් ලේ එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. මේ තරම් දීර්ඝ සංසාරක අපි ඇවිල්ලා තියෙන්නේ. තාම මේ සසර ඉවර නැහැ. ඉතින් මේ වගේ ධහමක් අවබෝධ වුණොත් තමයි අපි මේ දුක්ඛාගත සසරෙන් මිදෙන්නේ. ඒ නිසා මේ පින් උතුම් උත්සාහවත් වෙන්න ඕනේ කොහොම හරි මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න ඒ සඳහා මේ දේශනාව මේ පිමුතුන්ට හේතු උපනිශ්‍රියම වේවා කියලා සාදුනාදයක් පවත්වන ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං පිංතුනි මේ ඉමක් කුණක් පරක් තරක් නැති දුක්සහගත සසරේ සැරිසරන සත්වයන්ට මොහොතකට හෝ සැනසෙල්ලක් රැකවරණයක් ලැබෙනවා නම් ඒ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ තුලින් ඒ ලෝක සත්‍යය සුවපත් වෙන සද්ධර්මයෙන් බිඳක් මේ අහිංසක ලෝකයාට ලබා දීලා අවිද්‍යා අන්ධකාරය තුල ගිලුණු මේ ලෝක සත්‍යයට ප්‍රඥාව ආලෝකයේ දල්වලා මේ ලෝක හැම දිනෙකටම Tamanට හැක ප්‍රමාණයෙන් යහපතක් සලසන්ට ඕනේ කියන සත් අදහසක් ඇති වෙච්ච සත්පුරුෂ පිරිසක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයේ සපයන්නේ. ඒ සඳහා මේ සත්ක්‍රියාව සඳහා විශේෂයෙන් මුල් වෙනවා අංක 84 200 කිඩගම් මුල්ල ගම්පහ කියන ලිපිණේ පදිංචි අසංකා අල්ලිස් මෙතිනිය එතුමියගේ දූ දරුවෝ ඒ වගේම අනිත් ඥාතීන් හිතේසීන් සියලුම දෙනා එකතු කරගෙන අද දවසේදී මේ සත්ක්‍රියාව સિદ્ધ කරනවා තමන්ට සැනසෙල්ල පිණසත් ඒ වගේම තව පුංචි කලන අදහසකුත් සිත්වල තබාගෙන ඒ තමයි මීට වසර දෙකකට ඉහතදී අද දිනේට හරියට වසර දෙකක් සම්පූර්ණ වෙන ඒ තමන්ගේ ආදරණීය ස්වාම පුරුෂයා මිය ගිහිල්ලා අදට වර්ෂ දෙකක් සපිරන මේ මොහොත ඒ KAD නන්දසිරි මහත්මයා එතුමාට පින් අනුමෝදන් කරන්න ඕන කියන බලාපොරොත්තු ඇතුව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ නන්දසිරි මහත්මයා ඇතුළු වර්ග પરම්පරාගත ඥාතින්ට අපි පින් අනුමෝදන් කළ යුතු තැන් හැමතෙම පින් අනුමෝදන් කරමු. ඒ අසංකාල්විස් මැතිණිය තමන්ගේ පුංචි දියණිය සම්බන්ධ කරගෙන ඒ වගේම අනිත් සියලුම ඥාති හිතේතුන් සම්බන්ධ කරගෙන මේ පින්කම සිද්ධ කරනවා පින්කමේ මූලික අරමුණ තමයි මීට વર્ષ දෙකකට ඉහතදී මිය පරලොව ගිය කේ.ඒ.ඩී. නන්දසිරි මහතාට පින් අනුමෝදන් කරලා එතුමාගේ පරලෝව ගතිය යහපත් භාවයටපත් වේවා නන්දිසිරි මහත්මයාත් මේ පින් අනුමෝදන් වල ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසක් ඇති කරගන්නට ඕනේ ඒ වගේම JP මේරිනෝනා තමන්ගේ ආච්චිත් ආර්යරත්න විජේසිංහ තමන්ගේ පියා ඇතුළු එම අසංකාලිස් මෙතිනියගේ දෙමව්පිය ඇතුළු වර්ග પરම්පරාගත සියලුම මිය පරලෝකයේ ඥාතින් ඒ විතරක් නෙමෙයි මේ ස්ථාන මේ මොහොතේ මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාගේ නම් නැසී කලුරිය කළ මව්පිය ගුරුවර සහෝදර නැද බඳු මිත්‍ර දියම් ඥාති සමයක් සිටන් ඒ සියලුම මියගේ ඥාතින්ටත් මේ ධර්ම දේශනාවෙන් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ මියගේ ඥාතින්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාම දුක් ඇති ස්ථානයක සිටින දුකෙන් අත මිදී සපවත් භාවයකට පත්වීමෙන් උතුම් නිවන සැනසෙත්වා කියන අදහස් ඇතුව ඉදන් මේ ඥාතිනම් හෝතු ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම මේ දේශනාවේ ජනිත වෙච්ච කුසලයන් විශේෂයෙන්ම චමෝද්දී තමන්ගේ දියණියගේ අපල දුරලා නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඒ වගේම අසංකාල්විස් මැතිණියගේ සුජීවත් වාසය කරන ඒ සුජීවත් වාසය කරන දෙමව්පිය ඇතුළු සියලුම අනිකුත් ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. කල්පනා කරගන්න ඕනේ අසංකාලිස් මැතිනියත් ඒ පුංචි දියණියත් ඒ වගේම සුජීවත් වාසය කරන ඒ සියලුම දෙනාටත් ඒ වගේම විශේෂයෙන්ම අද මෙතනට පැමිණි ජයරත්න සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා සහ චමරි ජයරත්න මැතිණිය ඇතුළු එතුමන්ලගේ චූටි දියණියට පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ජයරත්න ව්‍යාපාරයේ මෙතෙන්ට පැමිණි ශ්‍රද්ධාවෙන් කටයුතු කළ මේ ධර්ම ශ්‍රවණය කළ මේ සියලුම දෙනාටත් මේට උදව් උපකාර කර සිළුම් දෙනාටත් මේ ධර්ම දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා මේ සෑම දිනාටම සසර වසනාතුරු සාපේපාසා දිව්‍යකර දුකි දුප්පත් අසන දින්දු භාවයකටත්පත් නොවි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදහාට නිවි සැනසී පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මේ සියලුම දිනාට මේ කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම පාරමිතාවක්ම වේවා මේ සෑම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මේ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා මේ ධර්ම දානය පිණස කුසලයේ බලෙන් කියලා සාදුනාදයක් පවත්තන හැම දිනාටම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන් වහන්සේ වෙන ගලෙන් බිඳුනුවව මුරිය කඩවල ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවන් වූ සත්කාරහණිය දෙන්නට අවශ්‍ය කරන වර්ම වාසනාව නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම මේ සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දුන් ගම්පහ කිඩගම්මුල්ල අංක 84න් 2 සීලිපෙනෙහි පදිංචි අසංකා අල්විස් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් අද දින දායකත්ව ධර්මානුශාසනාවෙන් අපි මෙලෙස සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි